ඊළඟට අශාන් මහත්මයා. තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ. තෙරුවන් සරණයි මහත්තයා. අද ධර්ම දේශනාව තුලින් අපේ හාමුදුරනේ මගේ මනස තුල නම් ගොඩාක්ම ඇති උනේ රේරුකාණි චන්දවැල මහානායක හාමුදුරුවෝ අපට අවවාදයක් දීලා තිනවා චරණං පාත පක්කංච විජ්ජං තුන්ද සමං සමං සම්පූර්ණත්වාන පක්ඛේයං භුංජිතුං අමතං රසං කියලා මේ අමෘත ඵලධරණ රුකට පැමිණි පක්ෂියාට මේ තුඩහා සමාන ප්‍රඥා පාරමිතාව සපුරාගත යුතුමයි කියලා. එතකොට අපට මේ සම්භාසෝ සූත්‍රය තුලින් අපේ හාමුදුරනේ මේ ප්‍රඥාවට භූමිය සකස් කරගෙන විදර්ශනාව නැමැති බීජය වපුරා ගන්න බොහෝම උතුම් කොටගෙනයි මම නම් මේ ධර්ම දේශනාව බොහොම හොඳින් <laughs> අහගෙන ඉන්නේ අපේ හාමුදුරනේ. ඒ කියන්නේ අපට චරණ ධර්ම හැටියට අපි තුල අදාළ ශික්ෂණය, අදාළ පුහුණුව, අදාළ ගුණාත්මක බව ඇති කරගන්නවා වගේම අපට ඊට අදාළ ප්‍රඥාව අවදි කරගන්න ඕන. දැන් බුදුරජාණන් වහන්සේ අර පක්ෂියාගේ පියාපත් සහයි ගමන හැටියට දක්වන්නේ මේ චරණ ධර්ම ඊළඟට ඒ පියාපත් සහ ඒ ජවය තිබුණාම ඉගිලිලා යන්න පුළුවන් ගහට ඒ ඵල තියෙන තැනට හැබැයි ඵල අනුභව කරන්න පියාපත් වලින් බෑ අනුභව කරන්න හොට තියෙන්න ඕන. ඒතර හොට තිබුණාට විතරක් පියාපත් නැත්තම් එතනට යන්න බෑ. ඒතර පියාපත් නිසා තමයි ජවය නිසා තමයි එතනට යන්නේ. හොට තියෙන නිසා තමයි ඒක හරියට රසයේ භුක්ති විඳින්නේ. අන්න වගේ අපි තුල චරණ ධර්ම කියන්නේ මේ මේ විමුක්ති මඟ යන්නට අවශ්‍ය ගුණාත්මක වර්ධනයක් අපි තුළ ඇති වෙන්නට ඕන. ඒ වගේම අවශ්‍ය දේ හරියට වෙන්කොට හඳුනා ගන්නට, එහි හේතුඵල දකින්නට, එහි ගුණාගුණ දකින්නට, නිවැරදිව අවබෝධ කරන්නට අවශ්‍ය ඒ දහම් රසය මතු කරගන්නට අවශ්‍ය ප්‍රඥාව නැමැති තුඩ අපි තුළ හැම විටම පවතිනට. ඔය දෙකම එකතු වෙලා තිබුණොත් තමයි අපිට දේවල් හරියට කරන්න පුළුවන්. ඒක තමයි අර සමබරතාවය. දැන් මේ මධ්‍යම ප්‍රතිපදාවයි කියන තැන අපිට ගුණය විතරක් තියාගෙන යන්න ගියොත් හැම විටම අනුන් විසින් අපිව මුලා කරනවා. ඒ කියන්නේ ගුණය තිබ්බට අපි තුල තියෙන සද්භාවය නිසා සමහරට අපි පුද්ගලයන්ට හසු වෙනවා. එතකොට අපි අපි තුල තියෙන මේ සද්භාවය නිසාම සමහරට අපි තුල ආවේග අවස්සන්න පුළුවන් අනිත් අයට. ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අපි මව්පියන්ට බොහොම සැලකිල්ලෙන් කටයුතු කරනවා කියලා. එතකොට ඒක හොඳ දෙයක්. හැබැයි ඒක තුල අපි ਵਿਚාරපූර්වක නොවුනොත් ප්‍රඥාවෙන් යුක්ත නොවුනොත් එහෙම අනිත් අයට පුළුවන් අපිව අර අර සාධකයේ මතම අපිව අවුලවන්න. අන්න ඔයගොල්ලන්ගේ අම්මට මෙහෙම කරන්න යනවා, ඔයගොල්ලන්ගේ තාත්තට මෙහෙම කරන්න යනවා. අරගොල්ලෝ අම්මට තාත්තට මෙන්න මෙහෙම කිව්වා. ඒතකොට සහෝදරයෝ අම්මට තාත්තට සලකන්නේ දැන් මේ විදිහට අර මව්පියන්ට සෙනෙහසින් සලකනවා, මව්පියෝ ගැන ලොකු ගරුත්වයක් බැඳීමක් තියනවා කියන සද්භාවය තුලම අපිව හිර කරලා ඒ තුලම අපිව අවුලවන්න පුළුවන් ඕන වෙන කෙනෙකුට. ඉතින් ඒක කරන්න පුළුවන් වෙන්නේ අපි තුල ගුණය තියනවා නුවණ නැහැ. ඉතින් සමහර කෙනෙකුට නුවණ තියනවා හැබැයි ඒ සත්භාවය මතුවෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණොත් මේ ගමන් මඟ සමතුලිත වෙන්නේ නැහැ. අපිට ගුණය තියෙන්නට ඕන ඒ සත්භාවයෙන් දේවල් ක්‍රියාත්මක කරන්න නුවණ තියෙන්නට ඕන අර විදිහට වැටෙන්නේ නැතුව හැපෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව සාධක බාධක හඳුනාගෙන අදාළ මාර්ගය තුල ගිහිල්ලා ධම අවබෝධ කරගන්න. ඉතින් ඒකයි දැන් අපි දැන් අද අද මේ අපි කියපු කාරණාවල සමහරට කෙනෙකුට හිතෙන්න පුළුවන් අද හාමුදුරුවෝ නිකන් අර ධහමට පරිබාහිර දේවල් කිව්වද රට ගැන ලෝකෙ ගැන දේශපාලනය ගැන නෑ ඒවා ධහමට පරිබාහිර නෙමෙයි වෙන්නේ අපිට දේශපාලන කාරණාත් රටේ කාරණාත් ආර්ථිකය සම්බන්ධ කරන ඕනම කරුණක් තියා දහම තුලින් බලන්න පුළුවන්. අපිට යමක් දිහා දේශපාලන දෘෂ්ටි කෝණයකින් බලන්නත් පුළුවන් ආර්ථික න්‍යායෙන් බලන්නත් පුළුවන් සමාජ සමාජ සාර ධර්ම හෝ මූල ධර්ම මත බලන්න පුළුවන් ජීව විද්‍යාත්මක කර්ම මත බලන්නට පුළුවන් කර්මය කර්මඵලය මත බලන්න මේ විදිහට විවිධ පැතිවලින් අපිට බලන්න පුළුවන්. ඒතර ධර්මානුකූලව බලනවා කියන්නේ හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් අපි ඒ දිහා බලන්නට පුරුදු වෙමු. ඉතින් ඒ නිසා අද අපි මේ බාහිර කරුණු වලට ගියා වගේ පෙනුනට ඒ බාහිර කරුණු අපි ගත්තේ මේ ප්‍රත්‍යවේක්ෂණයේ තියෙන වැදගත්කම. ඒ කියන්නේ ප්‍රඥාව හරියට තිබුණ නැත්නම් අපිට අපිව විශ්ලේෂණය කරගන්න බෑ. අපේ දුර්වලකම් මොනවද? අපේ ඇබ්බැහි මොනවද කියලා. ඒ අපේ දුබලකම් සහ ඇබ්බැහි අපි ප්‍රත්‍යවේක්ෂා කරලා හරියට හඳුනාගත්තේ නැතිනම් අර මව්පියන්ට ආදරය කරන දරුවා මව්පියන් සම්බන්ධ කරලම කුලප්පු කරන්න වගේ අන් අයට පුළුවන් අපිව විනාශ කරන්න. ඒ නිසා චරණ ධර්ම හැටියට අපි තුල ගුණාත්මක බව තියෙන්නත් ඕන ප්‍රත්‍යවේක්ෂා නුවණින් ප්‍රඥාව තියෙන්නත් ඕන එහෙම වුණොත් විතරයි මේ ගමන සුරක්ෂිතව ඉස්සරහට යන්න පුළුවන්. එහෙමයි අපි හවුතුන්නේ. බොහොම පිං බුදුහන්සේට